රාත්‍රී 8 පසුවේ විනාඩි 32යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවය. මුවන් පැලස්ස මුවන් පැලස්ස ගුවන්විදුලියට ලියන්නේ කලාසූරී මුදලි නායක සෝමරත්න. සාදර අනුග්‍රහය ඔබත් හදන රටත් හදන ජාතික ලොතරැයි මණ්ඩලය දැන් සතියට දින දෙකක් දිනුම් අදින වාසනා සම්පත වැඩි වැඩියෙන් මිලදී ගන්න. ජාතික ලොතරැයි මණ්ඩලය. දැන් සතියට දින දෙකක් දිනුම් අදින වාසනා සම්පත වැඩි වැඩියෙන් මිලදී ගන්න. ජාතික ලොතරැයි මණ්ඩලය. මේ ඇහුනද? ආ මේ අපේ ගෙදර තියෙන ටෙලිෆෝන් එක ඔහේ තියෙනවා මිසක බැල් එක වදින්නෙත් නෑ. ඒකෙන් මොකෝත් ඇහෙන්නෙත් නෑ. ඕලන් ලොකු පැල්ලෙක වදින්ට අනික් කොනෙන් කවුරු හරි කතා කරන්ට එපාය. එතකොටයි සීනුව රින් රින් රින් ගන්නේ. දැන් කොච්චර කාලෙකින් බැල්ලක වැදුනේ නැද්ද? ඒ කියන්නේ කවුරුවත්ම අපට කතා කරන්නේ නැද්ද? ඕකේ ඔය වෑර් කම්බි අස්සේ තියෙන සිදුර අස්සෙන්නේ කතා සද්ද ඇහෙන්නේ. කවුරු හරි වෑර් කම්බි පැටලුවද ඔය කතා කරන හැන්ඩල් එකේ? කවුද? ඌ පැටලවන්නේ. මේ එම් බලන්ටකෝ. ඔය කිසිම සද්දයක් ඇහෙන්නේ නෑ. ඔලන් ලොකෝ. ඔය කන තියාගෙන ඉන්නේ කතා කරන පැත්තටනේ. <laughs> ආ කොකෝ මෙහාට දෙනවා ඔක. ඕ මෙහාට දෙනවා. හලෝ! හලෝ! ඔම් ඕ ආ කිසිම සද්දයක් නැහැ කවුරු හරි හතුරෙක් වෑර් කම්බි කපලද දන්නේ නෑ. හරි හරි මං ගෙහුම් බලන්නම්. ඊට කලින් මගේ පිට ටිකක් ඇහුවනම් හොඳයි මෙන්න මේ. ආයෙ පිට කහන්න පටන් ගත්තද? ඔව්. ඔය මෙහාට ගිහින් ඔය ඔය. ඔව් ටිකක් නැමුණා නා. තව තව. හ්ම් හ්ම්. ඒක ගුවත් මෙහා කාලා පිට කහන්නේ නෑ. ඔය පිටේ කසන තැන නෙවෙයිනි ඔය කසන්නේ. අව එහාට එහාට එහා පැත්තට එහාට වෙන්න. ඔය ඉර බහින පැත්තට ඉර බහින පැත්තට. ඔය ඔය ඉර පායන පැත්ත ලොකු. නේ මන් දන්නේ. අපෝ ඒ පොඩි උදව්වක් කරව ගන්න බැරි මායියා කෙනෙක් නේ. ඕ දැන් දැන් ඔය අත තියන්නේ වෙදමා මගේ වත්ත පැත්තටනේ. මන් දන්නේ එහෙනම් ඕන එකක් කරගන්න එක. අනික් අනිත් පැත්ත අන්න හරි අන්න හරි අන්න හරි. අපි අර හීන් කොල්ලා ආපහු ගෙන්න ගන්නේ නැතුව බෑ බෑ. කොල්ලා? ඔව්. පිට ගසා ගන්නද හීන් කොල්ලා ගෙන්න ගන්නට හදන්නේ? ඈ? ඊයේ බෑට ඔහෙට නම් පිස්සු. ඒ පිස්සු හීන් කොල්ලා ගේනට වඩා නරකදර දිය පීල්ලට ගොහින් හොඳට නාලා එතන තියෙන පුවක් ගහේ මේ පිට ටිකක් අතුල්ල ගත්තාම ඒක තමයි මම පිහිල්ලෙන් නාන්ට ගියාම කෙරුවේ. නමුත් මගේ හතුරෙක් ඇණයක් ගහලා තිබිලා දවසක් දා මගේ පිට ඉරාගෙන ගියානේ. ආහෙනම් මන් දන්නවා යන්නේ ගහන්ට ඇත්තේ කවුද කියන්න. කවුද? කවුද ඉතින් නාමෙලා මිසක් වෙන කවුද? අනේ කොච්චර ඉහලට ඉගෙන ගත්ත නාමෙල් ඒ වගේ කැත වැඩක් කරයිද ඈ දැන් මේ ටෙලිෆෝන් එකටත් නාමෙලා තමයි මොකක් හරි සුගුරුත්තමක් කරලා දැන් ඒක සද්ද කරන්නේ නැත්තේ නමයා නේද කාලයක් තිස්සේ ලියලා ලියලා ලියලා ඔය ටෙලිෆෝන් එක අරගෙන දුන්නේ ඒ අරගෙන දුන්නේ ඒ අරගෙන දුන්නේ බිසෝ එක රහස් කතා කරගන්න මිසක වෙනම කොටද ආ <laughs> දැන් ඒ ගිය මිනිහා ගැන කතා කරලා වැඩක් නෑ ලොකෝ. මුදියා කියනවා නාමෙලුයි වෙදරාලයි දෙන්නා අර නිදානේ හාරලා අරගන්ට ඇති කියලා. ඔව් ඒකේ රත්තරන් තවලන් ගොනුන්ගේ පිටේ පටවගෙන යනකොටනේ නාමෙල්ට බැටේ දීලා කම්මුතු කෙරුවයි කියන්නේ. හොඳටෝම විශ්වාසද නාමෙල් දැන් ජීවතුන් අතර නැහැයි කියලා. ඉන්නවනම් ඉතින් එන්ට එපාය පේන්ට. ආගියා. ඒක අපේ හිත්වලට ලොකු සන්තෝෂයක් ලොකු. දැන් අපට තියෙන්නේ අර දිගා මඩුල්ලේ ඉලන්දාරියව ගෙන්නලා හිටන්. මං එදා ඉඳලම කියන්නේ බිසෝගෙන් අහලා බිසෝ කැමතිනම් විතරයි එහෙම දෙයක්. දන්නේ ඕන අපේ චාරිත්‍ර වෙනස්ුනේ අපේ චාරිත්‍ර වෙනස්ුනේ. පෙළවහ කරගන්ට දෙන්නකින් එක්කෙනෙක් හරි අගමැති නම් බන්දලා දුන්නහම භාගෙදා ඒ මගුල් තුලා ඉක්මනට කඩා ඉහිරෙනවා. එහෙම වුණොත් ඉතින් අපි අපේම වෙනත් ඉලන්දාරියෙක් හොයලා හිටන්. හොඳයි හොඳයි. ඒකත් කඩා ඉහිරුණොත්. බැරි වුණොත් මුදියන්සේගේ පුතා. අපෝ අර වල්මත් වෙලා කොළඹට පැනලා ඉන්න තක්කඩියට මගේ දූ දෙන්න. ඉර පායයි බස් නැහිරෙන්. එහෙම කියන්ට එපා ලොකෝ සිරිමල් දැන් කෝටිපතියෙක්. ආ. අල්ලි තියෙනවා නම් ඒ අඩුපාඩු නරක පුරුදු සේරම නිකන් ඉරේ එළිය වැටිච්ච පිනිබින්දු වගේ. ඔහේ කියන්නේ දැන් මේ බිසෝ සිරිමලාට කැමති වෙයි කියලා? ඈ? කොයි කෙල්ලද කැමති නැත්තේ? අලුත්ම කාර්වල යන්ටයි විශාල බංගලාවක වැඩ කාර්යයන් තියාගෙන ඉන්නයි. ඈ? තව කාසි මුදල්. අනේ අනේ තෝ ඒ පෝසත්කම් වලට බිලිබා ගන්න මං ඉඩ දෙන්නේ නෑ. මහ ලොකු කෝටිපති ඒ වටේටම ණය අරගෙනලු ඔය පිම්මිලා ඉන්නේ. කවුද කිව්වේ? කියාපු එකනා කවුරු වුණත් බොහෝම දුරට දිගට හොයලා බලලයි මං ඒ විස්තරේ කිව්වේ. ඒ විතරක් නෙවෙයි. මෙහෙන් පැනලා ගිහින් කොළඹේ නැවතිලා හිටිය බෝඩිමයිති ලන්සිනෝන්ලාගේ මේ මේ දූලා දෙන්නේගේ නඩත්තු ගෙවන්නේ නැතුව ඉඳලා නඩු දාන ඇති ඇති ඇති ඇති ඔය බොරු සේරම කියන්ට ඇත්තේ කවුද කියන්ට මම දන්නවා ඔව් ඔව් මන් දන්නවා ඔය පච කියාපු මිනිහම තමයි මට මෙන්න මේ ලියුමේ වුවෙත් හැබැයි මම මේක ලේසියෙන් අරින්නේ නෑ ලොකෝ කොබරන්ට ඔය ලියුම මොකද්ද කියලා ආ හා ලා තියෙනවද ඕන හොරෙකුට ඕනම කෙනෙක්ගේ අසන ගහන්න පුළුවන්නේ. හැබැයි ඒ අසන ආණ්ඩුවේ අත්තකුරු ඇඟිලි සලකුණු පරීක්ෂක නිලධාරිතුමාට ගියාම හොරාත්සන් ගහන උන්දලා කෙලින්ම මහවුලු ගෙදර තමයි ඉන්න වෙන්නේ. ඕ. ආවා. යාළුවා. දැන් ඉතින් කොහෙන් ඉවර වෙයිද දන්නේ? හ්ම්. ආ මේ රණවරා කෝපේ බීලම් පටන් ගන්නවක දෙන්නගේ කතා බහ. මං යනවා ගෙදර තියෙන වැඩ ටික කරගන්න ඕන. ආරච්චි මස්සිනා නැද්ද ගෙදර? මම මේ කන්තෝරු කාමරේ මුදියා. කන්තෝරු කාමරේට වෙලා උඟ වෙලාවක්ද? ආ, ඒ ඉඳලම මේ ගණන් පොත් බල බලා හිටියා. හිත කසන්ට ගත්තා වලාස් පිට වගේ. මං හිතුවේ කන්තෝරු කාමරේ හිටියානම් ඇයි මගේ ටෙලිෆෝන් කෝල් එව්වට කතා කෙරුවේ නැත්තේ කියලා. ඕ මේ ටෙලිෆෝන් එක සද්ද කෙරුවාය. නාමෙලා ගියත් හරි ටෙලිෆෝන් එක දොයි. අනුමානයක් නෑ. එක්ක වයර් කම්බි කපලා ඇති. හැබැයි ඒක වැඩ කරනවා අපූර්ව. ඒ කියන්නේ නාමිලා සදාටම මේකෙන් චුත වුණත් මිනිහාගේ හෙන්චයි එලා ඉන්නවා මට රිද්දන්ට. එහෙමද? <laughs> ලොකුම හෙන්චයියා කවුද දන්නවද? බෙදරාලාමි. <laughs> අන්න මම නම් හිතන්නේ බෙදරාලාමි නාමිලයි අර නිදානේ තිබ්බ රත්තරන් සේරම හැංගුවා. එම්මුදියෝ උඹම නේද මට ලියලා ඇව්වේ නාමෙලා කපෝති කෙරුවා කියලා ඈ එක පෝට් කාඩ් ලියුමක ලියලා ඇව්වේ නැද්ද අර පහල කඩ වීදියේ හිටිය නගරංකාරයෝ නාමෙලාව හොරෙන් පැහැරගෙන පල්ලං සේන දිහාටද මේ හුන්නස් ගිරියටද අරන් ගිහින් නැටකාර ගෑණි සුමන අහගෙන ඉන්නවා එහා පැත්තේ ඇන් ඔය කතාව හිට වෙනකොට ආප්ප කඩේ හාමිනේටයයි ඊට පස්සේ මේක මට මහ ලොකු අnder දෙමලයක්. මමයි ලොකුයි දිගා මඩුල්ලේ ඉන්නකොට උඹ මට ලියුම් හතරක් පහක් කෙව්වා. නෑ කියන්ට එපා. ඉතින් ඒ වුණාට ඔබ මට ඒත්තු ගැන්නුවා නාමෙලා දැන් ජීවතුන් අතර නැති විත්තිය. ඒ වුණාට මස්සිනේ මේ පංබේ කියමනයි ලියුමුයි දෙකම සීයට සීයක්ම විශ්වාස කොරලා ලස්ස ගානක් වියදන් කොරලා ඉඩනුත් ගත්තා. ඒ වුණාට උඹ එදා කීවේ සල්ලි අරන් ලේසියෙන් පැනලා යන්න බෑ කියලා නේද? ඈ කාටද උඹ කීවේ? ඒවා ඈ කාටද උඹේ නෑ නෑ ඒ කීවේ මට යකඩයාගෙන් ණයෙන්ට තියනවා කියන එකයි. ඔය ඔය ඔය විදිහට මං කොහොමද විශ්වාස කරන්නේ? නාමෙල් කපෝති කියලා ඈ ඇයි ඔළුව හොල්ලන්නේ නාමෙල් කුදලාගෙන ගිය ආගේ අල්ලන් ගිය හොරුන්ගෙන් කොහොම හරි ගැලවිලා පැන්නයි කියලා තාරංචියක් තියෙනවා. යෝ සාක් ඒ කියන්නේ නාමෙලා මැරිලා නෑ කියන එකද? මේ අහනවා මොදියෝ ඊට පස්සේ මං උඹේ ඒ ආරංචියේ ඉස්මුදුනෙන් බාරගත්තා විතරක්. නමුත් මස්සිනා මේ මමයි කතා කරන්නේ. ඉතින් ඊට පස්සේ නගරංකාරයෝ ආගියතක් නැහැ. ඒ කියන්නේ මුදියට බොරු කියලා පැන්නා. නෑ නෑ නෑ. මගෙන් සල්ලි අරන් එහෙම ලේසියෙන් ඒ කියන්නේ නාමෙල් කම්මුතු කරන්ට කියලා සල්ලි දුන්නද නැද්ද? නෑ නෑ නෑ. මොනවද ඔය දොඩවන්නේ? නාමල් මැරිලා නැද්ද කියලා අහන්නේ. ඇයි එළමයා මරන්න කීවද? ඈ? ලොක්කි දැන් ඕක හැමතැනම කියයි. ඇයි දැන් දෙන්නම තබ්බීර් වෙලා බලා ඉන්නේ? නෑ නෑ නෑ ඒක නිකන් වෙන කතාවක්. නෑ නෑ නෑ නෑ මට ඇහුණා. නාමල් කම්මුතු කරන කතාවක්. කම්මුතු කෙරුවා නම් දිගා මඬුල්ලේ ඉලන්දාරියා මෙහාට එయ్యයි. එයි මේ එකලේ තියෙන මගේ කොල්ල නරකද? මේ ඔය දෙන්නට මතක නැද්ද නාමෙල් මේ ගම හදන්ට ග්‍රාම සංවර්ධනයක් පිටුවන්ට ගිහිල්ලා ඒ ළමයාට ගහලා කකුලක් කඩාපු එක ඈ ඒක දැන් පරණ පිලුණු වෙච්ච කතාවක් ඈ නැද්ද මුදියා මේ ලොකුට විතරයි ඒ බැට දීපු එක මතක නැද්ද නෑ මට ඇහුණා මට වඩා ගමේ ඉස්කෝලේ ලොකු මහත්තයාට මතකයි එදා ඒ රැස්වීමට ආපු සෙනගට ගහලා අඬ කඩාපු හැටි එවිතමත් සිනා ඉස්කෝලේ ලොක්කා පල්ලන් සේනට හරි වෙන තූත්තු කුඩියකට හරි මාරු කරලා දාන්න. නැත්තම් ඒ මිනිහා මේක ආයි අවුස්සයි. එහෙම පෙත්සමක් ගහන්ට දස්සෙක් තමයි ඔය දිගා මඩුල්ලේ කෞරාලගේ පුතා. ඒකනේ ඊලන්දාරියා බෑනන්ඩි කරලා මේ පැත්තට හරවා ගත්තේ. ඊට වඩා හොඳට ඉංග්‍රීස් දන්නවා මගේ සිරිමල්. ඒ ළමයා ඒරොප්පෙට ගිහින් ආවා සුමාන දෙකකට. ඉංග්‍රීසි දන්නේ නැත්නම් කොහොමද සුද්ධෝ එක්ක yes no's කියන්නේ? ආ ආන්න වෙදරාලාම එනවා. බල්ලත් අරගෙනමයි එන්නේ. අපි දැන් ඒ ගිරාම සංවර්ධනයේ නාමල්ගේ කතාවයි නවත්තමු. ඒ ඇති ඒ ඇති. ඔය මිනිහා තමයි නාමල්ට ආවඩන්නේ. මට පේන්න බෑ ඔය මිනිහා. දැන් සතියට දින දෙකක් දිනුම් අදින වාසනා සම්පත වැඩි වැඩියෙන් මිලදී ගන්න. ජාතික ලොතරැයි මණ්ඩලය දැන් සතියට දින දෙකක් දිනුම් අදින වාසනා සම්පත වැඩි වැඩියෙන් මිලදී ගන්න. ජාතික ලොතරැයි මණ්ඩලය. එන්ට වෙද මාමා එන්ට එන්ට එන්ට එන්ට අපි මේ තමුන්නහේගේ ಗುಣවරුණ ගැන තමයි කතා කර කර හිටි. මෝනු වලින්ම පේනවා ඒ අහපත් ගති ගුණ. මොකද මේ හදිසියේ මේ පැත්තට එන්න හිතුනේ? ඇමිනිල්ලක්ද නැත්නම් ආරංචියක්ද? <laughs> මේ මං ආවයින් ඔය දෙන්නගේ කතාවට අවහිරයක් වුණා නම් එහෙම සමාවෙන්න ඕන ඕන. නිදානෙන් ගත්තු රත්තරන් බෙදා ගනිමුයි කියන්ට දාවේ. <coughs> මට ඇහුන්නේ මුද්‍යන්සේ. <coughs> මේ මේ නමුත් මං ආවේ මේ ගන් සභාපාරේ වාංගුව ගාව තියෙන අර මේ පැණි වරක ගහේ අත්තක් හුලඟට කඩා වැටිලා. දැන් දවස් 10ක් වෙනවා. මේ ඒකෙන් අර ටෙලිෆෝන් කම්බි කණුවයි දෙකම කැඩිලා එල්ලෙනවා කියන්නේ. ඒකට තමයි මම මේ ආවේ. ඒක තමයි එහෙනම් අපේ ටෙලිෆෝන් එක කිසිම සද්දයක් නැත්තේ. එදමා මට බර ගණනක් ගෙවන්න වෙයි ඒක හදන්න. ඈ? <laughs> පාතද ගෙවන්න වෙන්නේ. හ්ම්? පොස් ගහ අයිතිකාරයා මිසක් වෙන කවුද නේද මුදියෝ මහාණ්ඩුවේ දේපොළ හානි කරලා නිකන් ගැලවෙන්න බෑ වෙදමාම හැබැයි මගේ සිරිමල් පුතා දන්නවා කන්තෝරුව ඉන්න ලොකු මහත්තයෙක් ඒ ඉඳ බය වෙන්න කාරි නෑ වෙදමාම පුතාට ගානක් අතේ තිබ්බාම ඒක කරලා දෙයි මෙන්න බොලේ පුදුම කතාවක්ද මේක ඈ මගේ වත්ත හරහා කම්බිය අදින්න මං ඉඩ දුන්නා මදිවටද මේ මේ තම අලාභහානි ගෙවන්නේ ඈ නමුත් ඒ කොස් ගහ මගේ වත්ත පැත්තට නැමිලා තිබ්බ හින්දා මං බොට කිව්වා ඒක කපලා දාන්න කියලා. දැන් උනත් ඒක බැරිය. කොස් කඳන් සේරම මගේ ලී මඩුවට දෙන්න. මං සල්ලි දෙන්න. ඈ කොස් ගහ කපන්න කියලාද කියන්නේ ඔය? හ්ම් නැතුව කොහොමද මේ පැලැස්ස ගම්මුලා දෑනියගේ කන්තෝරට යන්නේන ටෙලිෆෝන් පණිවිඩ හුවමාරු කරගන්නේ ඈ අපේ පෝන් එක දැන් මැරිච්ච මීයෙක් වගේයි සද්ද නෑ ඒක ඇත්ත මං ගිය සුමානෙම බැලුවා මෙහාට කෝල් එව්ව එකක් දෙන්න අපේ පුතා සිරිමල් ඔය වගේ දෙයක් වුණාම කියන්නේ ටෙලිෆෝන් ඉස් ඩේ කියලා දැන් බලන්ට ඉතින් මට මහේජන්ත උන්වහන්සේ මොකක් හරි රාජකාරියකට ඒ කෝල් එව්ව එකක් දුන්නාම මොකද වෙන්නේ ඈ උන්වහන්සේ බොට කියයි අලාබේ ගෙවන්ට කියලා වහාම උන්නහැට කියනවා හොඳයි ඔය ටෙලිෆෝන් කම්බි අදින්ට කලින් උන්නහැ නෙමෙයි ඒජන්ත උන්වහන්සේ ආරා තිලට ඕන නම් උන්වහන්සේ කියනවා ඒ දෙකම එකයි වෙදමාමගොය පැණිවරක ගහින්දා ඒකට එන කලවැද්දොයි උගුඩුවොයි මගේ වත්තේ ගස්වල තියෙන ගඩාගෙඩි සේරම කන. හොඳ වෙලාවේ කොස් ගහ කපලා දාන්න. නෑ නෑ නෑ නෑ නෑ මගේ මෙමෙ බොතුව කපුවත් කොස් ගහට මං අත තියන්නේ නෑ ඕ. <laughs> කොස් ගහක තියෙන වටිනාකම දැනගෙන දොය කතා කරන්නේ. <laughs> නවද කොස් ගස් වලට බත් ගස් කියලා කියනවා. <laughs> එහෙමනම් ඇයි ඒ බත් ගහෙන් හාල් නොගෙන මිනිස්සු මගේ කඩේට එන්නේ? ඕලින් ගහිලා හාල් ගන්නට. ඔය ඔය නිකම් පිස්සු කතා නොකිය ඔන්න ඔය කොස් ගහ හැට්ටු බාලා ලී වලටයි දර වලටයි සල්ලි කීයක්වත් අරගෙන ඒ වෑන් ඒ ටෙලිෆෝන් කණුවේ කම්බියොලයි අලාබේ වල දාපම් මාමා. <laughs> අම්මා මං ඔය ගුරුකමට හොඳ උත්තරයක් දෙනවා මෙ මෙතන මෙ මෙ ලොකු ඉන්න හින්දා මම මෙ මෙ කට පියා ගන්නවා ඒ වුණාට මේ ටෙලිෆෝන් එක විගහට හදා ගන්න ඕනේ මට හුඟක් වැඩ රාජකාරී තියෙනවා ඒකෙන් කතා කරලා කරගන්න. ඇයි මට මගේ පුතා සිරිමාල්ට ඔය කොළඹ ඉඳගෙන කරන බිසිනස් ව්‍යාපාරෙට හැම තිස්සෙම මමයි සල්ලි දාන්නේ. මං හිතුවා සිරිමාල් කෝටිපතියෙක් කියලා. <laughs> ඒ කෝටි ගණන් උපයන්ට මමනේ අත දෙන්නේ. ආ. බේ මේ සුමනත් ඒගෙන ආවා. බීලා ඉඳගෙන කතා කරාන්ට. මේ සුමනා කොයිකද සීනි අඩු තේක? ඔයා අත ළඟම තියෙන්නේ තම උඹන කෝප්පේ නේද? ඒ වුණාට සුමනා අපි කතා වෙන දේ අහගෙන සීනි ගොඩක් දානවා. දැන් සීනිත් ගණන් හින්දා මේ මං මං යනවා. අං ආවේ මේ මේ කොසත්ත කම්බේ උඩටයි ටෙලිෆෝන් කනුව උඩටයි වැටිලා කියලා යන්න ඕ. මං යනවා. බෑ බෑ බෑ බෑ. එහෙම යන්න දෙන්න බෑ මාමා. ඇයි බෑසි? ඈ? මොකෝ මං වැරද්දක් කරුවාද මේ මේ බලෙන් නවත්තා ගන්න. ඇයි ඇයි නැත්තේ? ඇයි නැත්තේ? දැන් ඔය කොස්සත්ත කැඩුනේ කොහොමද? අඩුනේ ගිය සුමාන මේ පැලැස්සේ ගස්වැල් අඹරාගෙන හමා ගිය මහා උලගත. පොසත කැඩෙන්නත් එහෙම නැතුව මේ වෙන මොකටද? අලාභේ ඉල්ලා ගන්නවා හොඳයි ඒ හුලගේ. ආන්න මං යනවා. මේ රාජකාරිය එක්ක සෙල්ලම් කරන්ට එපා මාමා. අනේ මේ වෙද මාමට යන්න දෙන්නකෝ. ලොකු දන්නේ නැහැ ගම්මුලා දෑනේගේ රාජකාරි ගැන. පැමිණිල්ලක් ආවහම ඒකේ මුල ඉඳලා අගටයි අගේ ඉඳලා මුලටයි අහලා බලන්න හිටන්. හ්ම් ලං ආරච්චිල මේක පැමිණිල්ලක් නෙවෙයි. හ්ම් මේක මේ ආසල්වැසියෙකුගේ වත්තටයි. ගෙදරටයි ඇදලා තිබ්බ කම්බි. ඒවා එල්ලපු කණුවයි උලඟට කඩා වැටිලා කියන ආරංචියක් විතරයි. ඒ වුණාට මම නිකම්ම අසල්වැසියෙක් නෙවෙයි. මම මේ මුවන් පැලස ගම්පුර දානියා නොහොත් හෙට්මෑන් කියන ගම්මුලා දෑනියා. ගම්මුලා වේදාන්න කිව්වනම් ඔයිට වඩා හොඳයි. මොකද්ද කිව්වේ? මොකද්ද කිව්වේ? නෑ නෑ කමක් නෑ කමක් නෑ. නමුත් මේ ටෙලිෆෝන් එක නැතුව අද මට ලොකු රාජකාරි කීපයක්ම ගහලා යනවා. ඇයි මට? සයිබුණාන තවලංගොන් අරගෙන එන දවස මට දන්නන්නේ ටෙලිෆෝන් එකේ. මං කරන ජාවාරම් ගැන හරි හරි හරි. ඒ අර තහනම් කොල්ලපත්ත වන්ද. මට ඇවුන්නේ නෑ. මොනවා කිව්වත් මට කමක් නෑ. ටෙලිෆෝන් කණුවේයි කම්බි කඩාපු එකේයි කවුද කම්බි කැදුවේ ඈ මොලේ මේක හරි පුදුමාව නඩුවක් එම කම්බි කැඩුවේ කොස්ගහේ මහලොකු අත්තක් ඒ අත්තා ඉති කොස්ගහ අයිතිකාරයා මුවන් පැලැස්සේ වෙද ආරච්චිලගේ වෙදරාල. පේනවා නේද ගංවැසියාගේ පුරස්නවල තියෙන බරපතලකොම. ලොකෝ මං හිතන්නේ ඒ ආවේ අපේ දිගා මඩුල්ලේ මනමාලයාගේ ලොකු අප්පගේ පුතා. ඔය ආවේ අවුද කින්ද මන්ද කියලා හොඳට හොයා බලලා මලයට කියන්ට බිසෝව කසාද බැඳ ගන්නටම වටිනා ලොකු පවුලක මනමාලියක් කියලා. ඒ හින්දා මොනවද ඔය කියන්නේ? කියන්නේ බිසෝගේ අත ගන්නට ඉන්න මනමාලයාගේ ලොකු අයියා කෙනෙක් සිංගප්පූරුවේ ඉඳලා අද මෙහාට එයි කිව්වා. අපිව දැන අඳුනා ගන්නට. හොඳේ. ඒ සුමනා ඔය කන්තෝරු කාමරේ හොඳට අස්පස් කරහන් ඔය පොත්පත් ලස්සනට තියාපන් හා හා හා ඔය ටෙලිෆෝන් එකේ දූවිලි සේරම පිහලා උඹත් හොඳට ඇඳගෙන හිටපන් ඊම જાති පිළිගන්නන්ට එතකොට ඔය කන්තෝරුව ඉස්සරහා රෝස ගස්වල තියෙන බුලත් කියලා හොදලා දාපන් මේ සුමන අර ලිපේ තියෙන කෑම උයලා විර කරලා හිටහන් ඔය ඔක්කොටම කලින් නෑ කෙල්ලේ කෑම හිට වඩා හොඳට රහට උයන්ට ඕන අර සිංගප්පූරුවේ ඉඳලා ආපු මහත්තයාටත් එක්ක ආපෝ මේ කන්තෝරු කාමරේ හැටි අර බුලත් හෙප්පුවයි කෙලපඩික්කමයි අහ කොරපන් ඔය බිම තියෙන සුරුට්ටු කෑලි සේරම හිදපන් නැමිලා අන්න එහෙමා ඉක්මන් කරපන් කෙල්ල ඉක්මන් කරපන් අදටම කවුද මහත්තයා රකින්න අපේ දිගා මඩුල්ලේ මනමාලයාගේ අයියා කෙනෙක් අපේ තත්ත්වය කොහොමද කියලා හොයා බලන්ටයි ඔය ඇවිත් ඉන්නේ අයියා අර උඩ බලන්න මං හිතන්නේ වහලේ තියෙන්නේ රට උළුද හිංගල උළුද කියලා බලනවා. අපි කොච්චර පෝසත්ද වැදගත්ද කියලා හොයලා බලලා ගිහින් මේ පරස්තාව කරන්ට සුදුසු වැදගත් පවුලක් අපි කියලා කියන්ටයි ඔය ගේ වටපිටාව හිටම් බලන්නේ. තුමනා ඉක්මන් කරලා මේ බුලත් කියලා පඩි එක්කම අස් කරපන්. ඔන්න ඔන්න ඔන්න මේ මහත්තයා එනවා. ආහා ආ මන් දැන් මේ ටෙලිෆෝන් එකෙන් කතා කරනවා. ඒ මහත්තයාට අපේ ඉහෙලකම පේන්නේ. හලෝ හලෝ යස් යස් ඕ මේ කතා කොරන්නේ මුවන් පැලස්සේ ආරච්චි මහත්තයා. රුපියල් ලක්ෂ කීයද මේ ආරච්චිල මේ මහත්තයහනෝ ඔය කම්බි කැඩිච්ච ටැලිෆෝන් එකෙන් කොහොමද කතා කරන්නේ කියලා. මේ මහත්තය ඇවිල්ලා ඉන්නේ ඔය පෝන් එක හදන්ට ටැලිෆෝන් කන්තෝරුවේ. <laughs> මුවන් පැලස්ස සාදර අනුග්‍රහය ඔබත් හදන රටත් හදන ජාතික ලොතරයි මණ්ඩලය. දැන් සතියට දින දෙකක් දිනුම් අදින වාසනා සම්පත වැඩි වැඩියෙන් මිලදී ගන්න. ජාතික ලොතරයි මණ්ඩලය. දැන් සතියට දින දෙකක් දිනුම් අදින වාසනා සම්පත වැඩි වැඩියෙන් මිලදී ගන්න. ජාතික ලොතරයි මණ්ඩලය. අද රඟපෑවෝ විජේරත්න වරකාගොඩ රම්‍ය වනිගසේකර උලපනේ ගුණසේකර සමග කමල් දේශප්‍රිය. නාද ශික්ෂණයේ ජයන්ත චන්ද්‍රලාල්. කලාශූරී මුදලිනායක සෝමරත්න ලියන මුවන් පැලැස්ස නන්දා ජයමාන්නගේ නිෂ්පාදනයක්.